අකප්පිය වස්තු වලින් ප්‍රයෝජනය ලැබීමේ ආකාරය රන් රිදී මසු කහවණු ආදී අකප්පිය වස්තුන්ගෙන්ද භික්ෂූන්ට ප්‍රයෝජනය ලැබිය හැකි ආකාරයකින් මහා කාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරා ඇත්තේය විනය නොදත් භික්ෂුව අකප්පිය වස්තුන්ගෙන් ප්‍රයෝජනයට ලබන්නට යාමෙන් බොහෝ ඇවැත්වලට පැමිණෙයි විනය දත් භික්ෂුව කම්කරුවා අතද බේරාගෙන ගිනියම් වූ යකඩේ වැඩට යොදවන්නාක් මෙන් ඇවතටද නොපැමිණ අකප්පිය වස්තුන්ගෙන් ප්‍රයෝජන ලබන්නේය. දායකයාද විනය දන්නේ නම් භික්ෂූන්ට ඇවතින් මිදී අකප්පිය වස්තු වලින් ප්‍රයෝජනය ලැබීම වඩාත් සුදුසු වෙයි. දායකයාගේ විනය නොදැනීම නොයෙක් විට කප්පිය වස්තු වලින්ද භික්ෂූන්ට ඇවැත් වීමට හේතු වෙයි. රන්, රිදී, මසු, කහවණු යන හතර වර්ගය නිස්සග්ගිය වස්තු හුය. දැනට ලෝකයේ ඒ ඒ රටවල ගනුදෙනුවෙහි යොදවන මුදල් සියල්ලම මසු කහවණු වලට අයත්ය. ඒවා පිළිගැනීමෙන් භික්ෂුවට නිසංගි පචිති වන බව මෙහි ඉහත දක්වා තිබුණේය. යමෙකු මුදලක් ගෙනවිත් මේ ඔබ වහන්සේට දෙමියයි පෞද්ගලික වශයෙන් දුන් කලෙහි පිළිගතහොත් නිසංගි පචිති වෙයි. මුදලක් ගෙනවුත් මේ සංඝයාට දෙමිය මෙයින් ආරාමයක් කරවන්නේය, චෛත්‍යයක් කරවන්නේය, විහාරයක් කරවන්නේය අන් කිසිවක් හෝ කරවන්නේයයි කිවද නොපිළිගත යුතුය. පිළිගතහොත් දුකුලා ඇවත් වෙයි. භික්ෂුව මුදල් අපට අකපය යයි කී කලෙහි දායකයා ඒ මුදල් විහාරයේහි වැඩ කරන කෙනෙකු වෙත තබා නුඹ වහන්සේ වැඩ ගැන දන්නාහ. එබැවින් මේ මුදල් සුදුසු පරිදි ඒ ඒ අයට දෙන්නට සලස්වනු මැනව. යයි කියා ගියේ නම් එසේ කිරීම සුදුසුය. ඉදින් දායකයෙකු මුදලක් ගෙනවිත් සංඝයා හෝ ගණයා හෝ පුද්ගලයෙකු හෝ සදාහන් නොකොට මුදල් චෛත්‍යයට හෝ විහාරයට හෝ අන්‍ය නව කර්මාන්තයකට හෝ දෙමිය කියා නම් ප්‍රතික්ෂේප නොකළ යුතුය. මොහු මෙසේ කියතියයි කැපකරුවෙකුට කිය යුතුය. චෛත්‍ය ආදිය පිණිස නුඹ වහන්සේම තබා ගන්නේයි කිවහොත් අපට අකපයි යයි කියා ප්‍රතික්ෂේප කළ යුතුය යමෙකු බොහෝ මුදල් ගෙනවුත් මේවා සංඝයාට දෙමිය මේවායින් සිව්පසය වළඳුණු මැනවයයි කියානම් ඒ සංඝයා පිළිගතහොත් පිළිගැනීමය එයින් ප්‍රත්‍ය පරිභෝගය යන දෙකෙහිදීම ඇවැත් වෙයි. ඉදින් එතැනෙහි එක් භික්ෂුවක් මේවා අපට අකැපය යැයි ප්‍රතික්ෂේප කළේ නම් ගෙන ආ තැනැත්තා එසේනම් මේවා මටම වේවා යැයි ගෙන ගියේ නම් ඔබ සංඝයාගේ ලාභය නැති කලෙහි යැයි කිසිවෙකු විසින් ඒ භික්ෂුවට දෝෂාරෝපණය නොකළ හැකිය. යමෙක් චෝදනා කෙරේ නම් ඒ භික්ෂුවට ඇවැත් වෙයි. මුදල ප්‍රතික්ෂේප කළ භික්ෂුව කලේ බොහෝ දෙනෙකුන් ඇවතින් මිදවීමය. භික්ෂූන් විසින් අකැප යයි මුදල ප්‍රතික්ෂේප කළ කාලෙහි දායකයා මේ මුදල කැපකරුවන් අත තිබුණේද මාගේ අය අත තිබුණේද මා අත තිබුණේද ඔබ වහන්සේලා මේවායින් ප්‍රත්‍ය පරිභෝග කෙරෙත්වා යයි කියානම් ඒ මුදලින් ප්‍රත්‍ය ගෙන්වා පරිභෝග කිරීම කැපය. දායකයා චීවරාදී යම්කිසි ප්‍රත්‍යක් සඳහා දෙමිය කියා දුන්නේ නම් ඒ දෙය සඳහාම මුදල යෙදවිය යුතුය. සිවුරු පිණිස මුදලක් දී ඇති කලෙහි ඉදින් සංඝයාට සිවුරු උමනා නැත්තේ නම් අනෙකක් වොමනා නම් සංඝයාට දන්වා අනුමැතිය ලබාගෙන පින්ටපාත ආදී වෙනත් දේවල් සඳහා යෙදවිය හැකිය. සේනාසන පිණිස දෙන ලද මුදලක් වේ නම් සෙනසුන් ගරු භාණ්ඩයන්ට අයත් බැවින් අනිකක් සඳහා මුදල් නොයෙදවිය යුතුය. සේනාසන සඳහාම යෙදවිය යුතුය. ඉදින් භික්ෂූන්ට එනම් සේනාසනය රැකබලා ගන්නා භික්ෂුවට පිණ්ඩපාතය දුර්ලභ වී ඇත්තේ නම් ඒ මුදලින් යම්කිසි ප්‍රමාණයක් පිණ්ඩපාතය සඳහා වැය කරවීමද වරද නැත. මුදලින් වැඩි කොටසක් සේනාසනය සඳහාම වැය කළ යුතුය. මෙණ්ඩක සිකපදය දිනක් මෙණ්ඩක සිටුතුමා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ආහාර පාන දුර්ලභ වූ මාර්ගෝපකරණ නොගෙන යා නොහෙන කාන්තාර මාර්ගය ඇත්තේය. එවැනි මාර්ගයන්හි ගමන් කරන්නා වූ භික්ෂූන්ට මග වියදම ගෙන යාමට අනුදැන වදාළ මැනව යයි සැලකලේය. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ එක් ධර්මදේශනා සමයකදී භික්ෂූන් අමතා මෙසේ වදාළසේක. සම්ති භික්කවේ මග්ගා කාන්තාරා අපෝදකා අප්පබක්ඛා න සූකරා අපා තෙයන ගන්තුම් අනුජානාමි භික්ඛවේ පාතේය පරියේසිතුම් තණ්ඩුලෝ තණ්ඩුලත්තිකේන මුග්ගා මුග්ගත්තිකේන මාසෝ මාසත්තිකේන ලෝණං ලෝණත්තිකේන ගුලෝ ගුලත්තිකේන තෙලං තෙලත්තිකේන සප්පි සප්පිත්තිකේන සම්තිබික්කවේ මනුස්සා සද්ධා පසන්නා තේ කප්පිය කාරකාණං හත්තේ හිරඤ්ඤං උපනික්ඛි පන්ති ඉමිනායන් අයස්ස කප්පියං තං දේතාති අනුජානාමි භික්කවේ යං තතෝ කප්පියං තං සාදීතුං නත්වේවාහං භික්ඛවේ කේනචි පරයායේන ಜಾති රූප රජතං සාදීතබ්බං පරියේසිතබ්බං වදාමි මහා වග්ගපාලිය 610 පිටුව තේරුම මහණෙනි ආහාර පාන දුර්ලභ වූ මාර්ගෝපකරණ නොගෙන යාම පහසු නො වූ කාන්තාර මාර්ගය ඇත්තාහ මහණෙනි මාර්ගෝපකරණ සෙවීමට අනුදනිමි. සහල් වමනා භික්ෂුවට සහල් ද මුං වමනා භික්ෂුවට මුං ද මෑ වමනා භික්ෂුවට මෑ ද ලුණු වමනා භික්ෂුවට ලුණුද හකුරු වමනා භික්ෂුවට හකුරුද තෙල් වමනා භික්ෂුවට තෙල්ද ගිතෙල් වමනා භික්ෂුවට ගිතෙල්ද සෙවීමට අනුදනිමි. මහණෙනි සදහැවත් තෙරුවන්හි පහන් මිනිස්සු ඇතහ. ඔවුහු මෙයින් ආර්යයන් වහන්සේට යමක් කැප නම් එය දෙත්වායයි කැපකරුවන් අත මුදල් තබන්නාහ. මහණෙනි එයින් යමක් කැප නම් එය පිළිගැනීමටද අනුදනිමි. මහණෙනි යම්කිසි ආකාරයකින් ಜಾති රූප රජතය එනම් මුදල් ඉවසිය යුතුය සෙවිය යුතුයයි නොකියමි. මුදල් වලට සමාන වස්තු රන් රිදී මසු කහවණු නොවන ඒවායින් ලැබිය හැකි ප්‍රයෝජනය ලැබිය හැකි සමහර විට මුදල් වෙනුවටද පාවිච්චි කළ හැකි වස්තු ඇත. ඒවා පිළිගතද නිසඟි නොවේයි. දුකුලා ඇවැත් වෙයි. මුත්තාමණි වේලුරියා සංඛෝ සීලා පවාලං ලෝහිතංකෝ මසාරගල්ලං සත්ත දඤ්ඤානි දාසිදාස කෙත්ත වත්තු පුප්පාරාම පලාරාම ආදියෝති ඉදං දුක්ඛට වත්තු සමන්ත පාසාదికා 499 පිටුව යනුවෙන් විනය අටුවාවෙහි ඒවා දුක්ඛට වත්තු නාමයෙන් දක්වා ඇත්තේය මුත්තාමණි යනාදී ය අනාමර්ශ වස්තු දැක්වීමේදී විස්තර කරන ලදී. කෙත්වතු ආදිය පිළිබඳ විනය ආදාය මාර්ග වන කෙත්වතු ආදියත් මුදල් වලට සමානය. එබැවින් කෙත්වතු ආදිය පිළිගැනීමද රන්රිදී මසු කහවණු පිළිගැනීමට මදක් සමානය. එහෙත් ඒවා පිළිගත හොත් මෙනම් ඇවතක් කියයයි කෙලින්ම පනවන ලද සිකපද විනය පාළියෙහි නොදක්නා ලැබෙයි. කෙත්ත වත්තු පටික් ගහනා පටිවිරතෝ හෝති දීගනිකාය මුල් සූත්‍රයෙන් යන සූත්‍ර දේශනාව අනුව භික්ෂූන් ඒවා නොපිළිගත යුතුය යනු භාග්‍යවතුන් වහන්සේගේ අදහස බව පෙනෙයි. භාග්‍යවතුන් වහන්සේගේ අදහස තේරුම් ගැනීමට සමත් අර්ථ කථාචාර්යයන් වහන්සේලා විසින් පනවා ඇති සිකපදද හා කෙත්ත වත්තු පටිග්ගහනා පටිවිරතෝ හෝති යන සූත්‍ර දේශනාවද අනුව කෙත්වතු ආදීද පිළිගැනීම පිළිබඳ ආපත්‍ති අනාපත්‍ති විභාග දක්වා ඇත්තේය. පුරාණ ලෝකයේ කෙරුණු වැඩ අනුව දක්වා ඇති ඒ කරුණු තේරුම් ගැනීමටද අපහසුය. ඒ විනිශ්චය අනුව මෙකල පවත්නා වැඩ අනුව කෙත්වතු පිළිගැනීම සම්බන්ධයෙන් කිය යුතු කරුණු ස්වල්පයක් දක්වනු ලැබේ. සංඝයාහට විසීම සඳහා විහාර භූමි වශයෙන් පූජා කරන ඉඩම් සංඝයාට කැපය. පිළිගැනීමෙන් ඇවත් නොවේ. ආදායම් මාර්ගයක් වශයෙන් පැවැත්විය හැකි කුඹරක් හෝ ඉඩමක් හෝ වත්තක් හෝ සදහැවතෙකුගේ සදහැවතෙකු මේ කුඹුර මේ ඉඩම සංඝයාට දෙමිය කියා නම් එය නොපිළිගත යුතුය. පිළිගත හොත් පිළිගැනීමේදීද එයින් ලැබෙන දෙය පරිභෝග කිරීමේදීද දුකුලා ඇවත් වෙයි. මහා සංඝයා වහන්සේට සිව්පසයේ පිනිස මේ කුඹුර මේ වත්ත මේ ඉඩම දෙමිය කියා හෝ මහා සංඝයා වහන්සේට සිව්පස පරිභෝගිය පිණිස මේ කුඹුර වත්ත ඉඩම දෙමිය කියා හෝ මහා සංඝයා වහන්සේ මේ කුඹුරෙන් මේ වත්තෙන් මේ ඉඩමෙන් උපදිනා සිව්පසය පරිභෝග කෙරෙත්වා කියා හෝ දුනහොත් පිළිගැනීම කැපය එසේ දුනහොත් සංඝයා පිළිගන්නේ අකප්පිය වස්තුව වූ ඉඩම නොව සිව්පසයේය එබැවින් ඇවැත් නොවේයි. සිව්පසය පිළිගැනීමෙන් ඉඩමද සංඝයාට හිමි වෙයි. එය ගිහියෙකුට ගත නොහැකිය. ඉඩම් පූජා කරනු ඍසි සදහවත් වූ නිර්වද්‍ය ලෙස එය කරන්නට විනයදරයන්ගෙන් උපදෙස් ලබා ගත යුතුය. විනයදරයන් විසින් සදහවතුන්ට උපදෙස් දිය යුතුය. කුඹුරක් පූජා කිරීමේදී කීමට සුදුසු වාක්‍ය අමහාකං ඉමං කෙත්තං ආගත අනාගතස්ස චතුද්දිසස්ස බික්කු සංගස්ස චතුපච්චේ පරිග්ගෝ පරිභෝගත්තාය දේම තවත් ක්‍රමයක් අමහාකං ඉමං කෙත්තං ආගත අනාගතස්ස චතුද්දිසස්ස බික්කු සංගස්ස චත්තාරෝ පච්චයේ පරිබුංජතුම් දේම වෙනත් තව ක්‍රමයක් අමහාකං ඉමස්මා කෙත්තත්තෝ uppannē චත්තාරෝ පච්චයේ ආගත අනාගතස්ස චතුද්දිසස්ස බික්කු සංගස්ස දේම වත්තක් හෝ ඉඩමක් හෝ වැවක් හෝ පූජා කිරීමේදී සුදුසු පරිදි වාක්‍ය යොදා ගත යුතුය. පෞද්ගලික වශයෙන් දෙන කෙත්වතු පිළිගැනීම නුසුදුසුය. ගව ආදී සතුන් පිළිගැනීමද නුසුදුසුය. මායිම් වෙන් නොකල ඉඩමක් පූජා කළ කලෙහි භික්ෂූන් මායිම් වෙන් කරන්නට යාම නුසුදුසුය. භූමිය ඊතා අගනා වස්තුවකි. මායිම් වෙන් කරන්නට ගොස් අනුන්ගේ ඉඩමෙන් ස්වල්පයක් වුවද ගැනීමෙන් පරාජික ආපත්‍යයට පැමිණීමටද ඉඩ ඇත. එබැවින් පූජාකරු ලවා හෝ කැපකරුවන් ලවා හෝ රජයේ නිලධාරියෙකු ලවා හෝ පූජා කළ ඉඩමේ මායිම් වෙන්කරවා ගත යුතුය.